අයමේව කෝ ආහුසෝ සීසාක හරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති තං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති අවරණීය ස්වාමීන් වහන්සේ අපි මේ උපාසක මාතෘ සම්බන්ධ කරගෙන හැම බ්‍රහස්පතින්ම දවසකම නිසරණෝනේ චාරිත්‍රානුකූලව පවත්වාගෙන ධර්ම දේශනාවක් කියනවා. අදත් අපිට ඒ සඳහා ඒ සැලසුම් කරගත්ත අංග බ්‍රහස්පති දවස ධර්ම දේශනා වාරයක් අපි මේ වෙනකොට මේ වටිනා සූත්‍රයක් වෙන සුල වේදල්ල සූත්‍රය ඉදිරිපත් කරගෙන දේශනා 10ක් පවත්ලා තිනවා. අද අපි මේ ආරම්භය බලා ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඊගාව අංකයටයි 11 වෙනි අංකයටයි. ඉතින් ඒ සඳහා මේ චූට්ටේට පාදක වෙච්ච විශාක උපාසකතුමා ඒ ධම්මදින්න තෙරින්නාස ළඟට ගිහිල්ලා අහනවා කතමෝච කතමෝපණයේ අරිය වට්ටංගිකෝ මග්ගෝ කියලා. ආර්යණී ආර්යවනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මොකක්ද කියලා හිතකින් ආර්ය අෂ්ටාංග මාර්ගය වෙනවද කියලා. එතකොට ඒ ධම්මදින්න රහත් මේනින් ආංශේ ආය මේවකෝ ආය මේවකෝ ආවුසු විසාක සම්මා අට අරියෝ අටං එකකෝ සයති දං කියලා ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය ඉදිරිපත් කරනවා. මොකද මේකෙදිත් පේන තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය බොහොම ප්‍රසිද්ධයි. ඒ වගේම කවුරුත් කවුරුත් දන්න කාරණාවක් වගයි. ඊටත් වැඩිය මේ සූත්‍රයේ මුලදීම ඒ සක්කාය කියන ප්‍රශ්නේ අරගෙන සක්කාය හටගන්නේ කොහොමද? නිරෝධ වෙන්නේ කොහොමද? මේ සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය මොකක්ද කියලා කලින් අහපු ප්‍රශ්නෙකට මේ පිළිතුරම මේ සූත්‍රයේ සාකච්ඡාවේ මුල් අවස්ථාවේදී සඳහන් කරලා තියෙනවා. ඒක නිසා ආයමේකෝ ආවුතෝ අරි විසාක අරිය අට්ටංගිකමග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්න අටයි කියන එක නැවතත් අර මුල් සූත්‍ර සාකච්ඡාවේ මුලින් කරපු ජවනිකාවකටයි සම්බන්ධ කරන්නේ. එසේ නමුත් මෙතන ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව අපිට සාකච්ඡා කරන්න ප්‍රස්තාවක් ධර්ම මාතෘකාවක් පහළ වෙනවා. ඉතින් මේක ආර්ය අෂ්ටාංග මාර්ගය ගත්තා චතුරාර්ය සත්‍යයේ අන්තිම සත්‍යය එහෙම නැත්නම් ආර්ය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා අටිපදාාරිය සත්‍ය කියලා සඳහන් කරලා තියෙනවා. තවත් පැත්තකින් මධ්‍යම ප්‍රතිපදාව ගැන සඳහන් කරනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය සඳහන් කරනවා. ඒ වගේම තවත් පිටිනකට බලනකොට සර්වචනාංශිකේ භාවනා ප්‍රතිපදාවක් වෙන්නන කොටත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පෙන්වලා දීලා තියෙනවා. එහෙම නැත්නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කරනකොටත් බෝධිපාක්ෂික ධර්ම වල කියලා පැමිණීම බුදුන්පත් වීම වශයෙන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සඳහන් කරලා තියෙනවා. ඉතින් බොහෝ විට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය අර සර්වඥාන් වහන්සේ ඉගැන්වීම වල මූලික හරය හර පද්ධතිය ගැන හරපානවා. තව සමහර විශේෂයෙන්ම ආදාපි කාණ්ඩ බලාපොරොත්තු සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල්ම අංගය යන සඳහන් කරනකොට මේ සම්මා දිට්ඨිය පටිච්ච සමුප්පාදයට සඳහන් කරලා සම්මා දිට්ඨි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒක නිසා මූලික ඉගැන්වීම් සර්වචනාසේගේ මූලික ඉගැන්වීම් ඉතාමත්ම පිටු කිරීමක් වෙනත් ආකාරයකට වෙනත් දේශනා විලාසයකට ගෙනහැර පෑමක් තමයි මේ සම්මා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගයට එනකොට සාමාන්‍ය සඳහන් කරන්නේ අසුතවත් පුතුජනයා කියන නෑසු නොවිරු සාමාන්‍ය සංසාරගත පෘථජන වචන නෙවෙයි ඒක කල්යාණ පෘථඥය නැත්නම් ආර්ය සීක ආර්ය පුද්ගලයන් වශයෙන් තමයි සඳහන් කරන්නේ ඉතින් සෑහෙන ප්‍රතිපදා ප්‍රතිපදා සෑහෙන අංග කීපයක් ඉදිරිපත් වෙලා ඒකේ මේරිලා තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය වගේ විසුද්ධි කීපකින් සුද්ධ වුණාට පස්සේ තමයි මේ හරි අෂ්ටාංග මාර්ගයේ ඉදිරිපත් වෙන්නේ නැත්නම් නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව. තවත් පැත්තකින් මේක කියන්න පුළුවන් යම් කිසි කෙනෙකුට නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව වැටහෙනකොට එයා නිබ්බාන ගාමිනී වෙලා ඉවරයි. නැත්තම් Nirodheට පත්ලා ඉවරනට පස්සේ තමයි මේකේ හරි එක නියමයක වැටෙන්නේ. ඒක නිසා චතුරාර්ය සත්‍ය ක්‍රමයට ගන්නකොට නිරෝධ සත්‍ය පෙන්ලා ඉවර වෙලයි ඒ නිරෝධ සත්‍යයට යන්න යම්ම දිට්ඨියක් හේතු වෙනවා නම් ඒක සම්මාදිට්ඨියක් කියනවා. සම්ම සංකල්ප යම්ම සංකල්පයක් හේතු වෙනවා ඒක සම්මා සංකප්පය කියලා කියනවා. ආන්නේ විදිහට ප්‍රයෝජනීයත්වයෙන් බලනකොට සම්මේ චතුරාරි සත්‍ය අවසාන සත්‍යයේ වැටහෙන්නේ තුන්වෙනි සත්‍ය අවබෝධ කරාට පස්සේ. නමුත් ඒ පෞද්ගලික ශාසනය පැත්තෙන් බලනකොට ලෝක ශාසනය පැත්තෙන් බලනකොට මේ සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය මුල් කරගත්තා වූ චතුරාර්ය ආර්ය අෂ්ටාංග මාර්ගය මාර්ගයටපත් වෙන්න කලිනුත් මාර්ගයටපත් වුණාට පස්සේ දෙකේදිම සම්බන්ධ වෙනවා මාර්ගයටපත් වෙන්න කලින් සම්බන්ධ වෙන ආකාර දෙකක් තියෙනවා ඒ සුත්තමේ ඥාන වශයෙන් සහ චින්තාමේ ඥාන වශයෙන් එතකොට මාර්ග ඥානපත් වුණාට පස්සේ අවබෝධ වෙන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇත්තටම මේ වෙනකොට ඒ පුද්ගලයාට එකකින් ඇති ප්‍රධාන වැඩක් නැහැ වැඩි වෙලා ඉවරයි නමුත් ඒ පුද්ගලයාට අවශ්‍ය වුණොත් අනුකම්පාවෙන් කරුණාවෙන් කාට හරි කියලා දෙන්න. එතකොට ඒක තමන් හදාගත්ත දෙයක් නෙවෙයි. නමුත් ਸਰවචනාංශ ඉදිරිපත් කරපු මේ සමීකරණේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉදිරිපත් කිරීමෙන් බුද්ධ ගෞරවේ, ධර්ම ගෞරවේ, සංඝ ගෞරවේ පිහිටනවා. නමුත් වෙනස තියෙන්නේ එහෙම කෙනෙක් විස්තර කරනකොට ඒ පුද්ගලයාට තමන්ගේ අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂයෙන් ඒක කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ඊට කලින් අර තමන් එවැනි තත්ත්වයකටපත් වෙන්නේ නැතුව පූර්ණ වශයෙන් නැත්තම් අඩු ගන්න. ඒක මට්ටමකටපත් වෙන්නේ නැතුව මේ සම්මාදිට්ඨිය සාකච්ඡා කරනවා සුත්තමේ වශයෙන් සහ චින්තාමේ වශයෙන්. ඉතින් ඒක තමයි පරියක්ති ශාසනය කියලා සඳහන් කරන්නේ. ඉතින් කවුරුත් පටන් ගන්න එතනින් තමයි. ඉතින් ඒක නිසා මේ සම්මාදිට්ඨිය කියන සම් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මේ ධර්මය බොහෝම පැතිරිච්ච ධර්මයක්. එක එක තාල වලින් එක එක දේශනා විලාස වලින් එක එක තැනින් පටන් අරගෙන විස්තර කරනවා. ඉතින් අපි අද ඉස්සරහට ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ මේ ආර්යස්ටක් මාකට් කරන සැලකිල්ලක් වශයෙන් දවසට ඉස්සර වෙලා එක එක වශයෙන් මාලාවක් විදිහට ගත්තාම සම්මා දිට්ඨිය. ඉතින් මේ සම්මා දිට්ඨිය සර්වචන්නාංශයේ ශාසනය කරු කර නැත්තෝ කියනවා අපි ඉන්නේ සම්මා දිට්ඨියේ අනිකුත් ප්‍රතිපදාගත කරන ඇත්තෝ මිච්ඡා දිට්ඨිකයි. ඒ වගේම තේරෙනවා මේ මිච්ඡා දිට්ඨික කෙනෙකුට කොහොමඩක්වත් ඒ යතහබෝධයක් ඇති ඇති දැකීමක් කොහොමඩක්වත් කරන්න කරන්න තියෙන ලොකුම අකුසලය මෙහෙම නැත්නම් අභාග්‍ය සම්පන්න දේ තමයි මිච්ඡා දිට්ඨික වීම අවිජ්ජා සංග සම්ප්‍රයුක්ත වීම. ඉතින් එහෙම වුණත් ඒ භව තේරුම් ගන්න සම්මාදිට්ඨිය එනවනම් සම්මා දිට්ඨියට යම් කිසි කෙනෙක් එනවා නම් ඒක නිවන හා සමාන. වටිනා ජීවිතයක ඉතාමත්ම වටිනා පෙරලිය තමයි. ඉතින් අපි මේ වගේ රැස්සලා ඉන්නේ නැත්තෝ ඒ தত্ত্বය දැනට තේරුම් අරගෙන අපේ අතින් 100% සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වෙනවා කියන එක නෙවෙයි නැත්නම් 100% අවිද්‍යාව දුරු කළා කියන එක නෙවෙයි නමුත් අඩු ගානේ අපි සාරුවඥ වහන්සේ කරු කරනවා ධර්මයේ කරු කරනවා සංඝයා කරු කරනවා සීලේ කරු කරනවා ඒ නිසා මේ සම්මාදිට්ඨිය නැත්තම් හදා ගන්න ඕනෑ කියන පැත්තේ ඒක තමයි මේ අපි එක එක්කෙනෙක් තුළ ඒ තියෙන්න ඕනේ කරන සති සම්පජාඤ්ඤයට ඊරියෝතප්ප බයලජ්‍ය දෙකට ඉන්දිය සංවරයට සීලයට හේතු වෙනවා. ඉතින් ඒක අමතක වෙච්ච ඒක යටපව් වෙච්ච පාගගත් වෙලාවක තමයි අපි මේ ගත කරන යෝගාවචර ජීවිතය පිළිබඳ පැවිදි ජීවිතය පිළිබඳ කනගාටු. පුංචි පුංචි කාරණා අපි කනගාටු වෙනවා. අච්චර අර වටිනා විශාල මේ ධර්මය හොඳදී අමතක කරනවා. ඒක නිතර මතක තියාගන්න ඕනේ සම්මාදිට්ඨිය යම් කිසි කෙනෙකුට ඇති වෙනකොට මෙතන ඉන්න මේ පිළිස කවුරක්වත් ඉඳලා නෙවෙයි මේක ඇතිලා තියෙන්නේ. ඒක තනිවම අහම්බෙන් වගේ නොසිතු නොවිරු ආකාරයට නොපැතු කෙනෙක්ගෙන් හේතු වෙනවා. ඒ තරමට මේක ඒ ධර්මතාවයක්. ඒ නිසා අපි ඒ දේඛාගෙම බලාපොරොත්තු වෙනවා. කොයි තරම් මිත්‍යා දෘෂ්ටිකව එහෙම නැත්නම් වැරදි ක්‍රමෙන් ගත කරත් ඒ පුද්ගලයාට ඕන වෙලාවක මේ සම්මා දිට්ඨියට හැරෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා සංසාරෙට බඳින ප්‍රධාන ප්‍රපංච ධර්ම තමයි තණ්හා මාන දිට්ඨි කියලා කියන්නේ. ওই තණ්හා මාන දිට්ඨි කියන තුනෙන් ලේසියම කඩන්න පුළුවන් දිට්ඨිය තමයි. ඒක සෝවාන් මාර්ගෙම ගන්න. ඊට පස්සේ තමයි මාන තණ්හා දෙකයි. ඉතින් අපි අර කා ළඟ හරි තණ්හාව මානෙ තිබුණත් ඒ පුද්ගලයා දෘෂ්ටිය දිට්ඨිය පිළිබඳව සැලකිලිමත් නම් හිතා ගන්න ඕනේ. හරි පෙළගස්මක් තියෙන කෙනෙක්. තාම මාන්නේ තියෙන පුළුවන්. තාම කන්නාව තියෙන්න පුළුවන්. නමුත් දිට්ඨිය පිළිබඳව සැලකිලිමත් ඒක ඒ දහන හරිතන හරිදේ හරිතන තිබේ වටිනාකමක්. නිසා තමනුත් මතක තියාගන්න ඕනේ තමන් වශයෙන් මේ ආධ්‍යාත්මික ගමන යනකොට තාමත් තණ්හාවේ අඩුපාඩුකම් තියෙනවා. ඒ වෙනත්නම් මාන්නක්කාරකම් මැනුම් කිරුම් වශයෙන් ඉහළ පහළ තත්ත්ව තියෙනවා. නමුත් අඩු ගන්න දැනෙනවා නම් මේ ඔක්කොටම හේතුව මේ දිච්චයයි ඒකනම් මම පුළුවන් තරම් සුද්ධ කර ගන්න ඕනේ කාගේ කාට වැඳලා හරි කමන්නේ. අන්නේ විදිහට මේ දෘෂ්ටිය පිළිබඳව මේක ප්‍රඥාගතික චෛතසිකය. මේ ප්‍රඥාගතික චෛතසිකයට තන දීලා කටයුතු කරන ඇත්තෝ මේ මෑත ඉතිහාසයේ අවුරුදු 30 40 ඇතුළත බුද්ධ ධර්ම අගය කරනවත් වැඩි බුද්ධ ධර්මයට යෙදিলা බහැලා ගත කරනවත් වැඩි. ඉතින් ඒක නිසාම දෝ මේ සර්වඥාන්සේ පඤ්ඤාවත්ත සායන් ධමෝ නායන් ධමෝ දුප්පඤ්ඤස්ස කියලා වචනයක් ශ්‍රීමක දේශනාවක් කරලා තියෙනවා. නමුත් මේ ලංකාවේ ඒ ශාසනයේ අභාග්‍ය සම්පන්න අන්ධකාර යුගයේදී උගාක් වෙලාට මේ ප්‍රඥාගත භාවය වෙනුවට සද්ධාව ඉස්සර වෙලා ආගමක ස්වරූපයකට මේක හැරුණා. මොකද කවදා හරි බුද්ධ ආගම වෙනුවට බුද්ධ ධර්මය මතුවෙන්න නම් ඒ සද්ධාවෙන් Taman කටයුතු කරන මේ ආගම තුල මේ ආකාරය තුල තියෙන ඒ වටිනාදී ප්‍රඥාවෙන් දකින්න. දැකලා ඒ ප්‍රඥාගතික දී ලබා ගැනීම සඳහා පෙරමුණවන්නා වූ සම්මා දිට්ඨිය ගැන නිතර සැලකිලිමත් වෙන්න ඕනේ මේක දෙන්නේ කා සම්බන්ධ බණක් නෙවෙයි. දෙන්නේ එක කරන්න බෑ. දිට්ඨිය ඒ ඒ කෙනාට පෞද්ගලික සාසන බලපාන දෙයක් නිතරම බලන්න ඕනේ. දිට්ඨියේ ඍජු වෙන්නේ වැඩ. ඉතින් ditthිය ඍජු වීමේ වැඩවලදී ප්‍රධාන වශයෙන් පෙන්නලා දීලා තියෙන්නේ ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණය කරනකොට අසුතං සුනාති සුතං පරියෝදපේති කං කං විතරති ditthින් උච්චු කරෝති චිත්ත මනස පසීදති කියලා බුදුහාමුදුරෝ කාරණා පහක් පෙළ ගැසලා තිනවා. එකෙන් කං කං විතරති ditthි මුච්චු කරෝති කියන විදිහට අපි ළඟ තියෙන ditthිය චපලයි. අපි ළඟ තියෙන ditthිය වංකයි. ඉතින් ඇද කුද සාහිතයි. ඉතින් අර බණ අහනකොට අහනකොට ඒක ඍචු වෙනවා. ඍචු රේඛාව තමයි ලක්ෂ දෙකක් අතර තියෙන කෙටිම තුර. ඍජු වෙන්න වෙන්න සුඛහපතිපතාවට. කිපා විඥාට. වංක වෙන්න වෙන්න චපල වෙන්න වෙන්න දන්දා ප්‍රතිපදාවට වටනවා දුක්ඛ ප්‍රතිපදාවට වටනවා දන්දා විඥාවට වටන නිසා මිච්ඡා සම්මාදිට්ඨිය හැම වෙලාවෙම සුද්ධ වෙන්න ඕනේ. ඒ සුද්ධ නොවුනොත් ස්වභාවයේ චපලකම. මොකද චපලකම විචිත්‍රයි. හැම වෙලාවෙම සුන්දරයි. సౌందర్యාත්මකයි. ඍජුකව මේ කාර්ය කෘත්‍යයේ සූර වුණාට ඒ පෙත ලස්සන. ඒ නිසා කලාකාරයෝ ඒ මේ තිවංක කියයි එහෙම නැත්නම් ලලිත කලා කියයි ඔය සෑම දෙයකම තියෙන රේඛාවේ චපලකම. චපලකමේ තමයි මේ ලස්සන සුන්දරත්වය ලියවල් හැදේ. ඍජු රේඛාව ගමන් කරපු කෙනත් ඒක ඉතින් කරන්න දෙයක් නැහැ ඍජු රේඛාව තමයි ලේසිම පැන කියලා කියන එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා කෙනෙකුට නිතරම ඒ සඳහා යෙදී ගත කරන්න ඕනේ. මම යන පාර ඒ වගේ ඍජු පාරක්ද කියලා. අනේ සම්මා දිට්ඨිය ගැන කතා කරනකොට මිච්ඡා දිට්ඨියත් එක්ක සංසන්දනය කිරීමෙන් සෑහෙන අදහසක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම සතුටක් ඇති කරගන්න පුළුවන්. මිච්ඡර ලෝකේ වැඩි ප්‍රතිශතයක් ජනගහණය මිත්‍යාදිච්චට බැඳිලා ප්‍රජාතන්ත්‍රවාදීව දිනලා ඒකට ලෝකය හදාගෙන නීති හදාන සල්ලි හදාගෙන යත්තල පාසුම් හදාන යද්දී අපි මේ සුළු පිරිසක් කොහොම හරි කමන්නේ ඒගොල්ලත් එක්ක ගැටෙන්නේ නැතුව ඒ මලකින් රොක් ගන්නා වගේ ඒකෙමුත් සාරය අරගෙන සම්මාදිට කටයුතු කරනවා. නමුත් මිච්ඡාදිට වැටෙනවා ලේසි. මේ සම්මාදිට්ඨිය අමාරු. මේ පිටි කරගෙන යනවා. ඒ නිසා මේ සම්මාදිට්ඨිය දැනට තමන් පෝෂණය කරන ප්‍රදේශය බොහෝමත්ම ඉහළින් අගය කෙරුවොත් ඒ පෙතට වැටිච්ච හැම කෙනෙකුටම මීට වැඩි ගෞරවයෙන් සලකනවා. ඒ වුණාට ඒ අර සම්මා දිට්ඨිය පවා සර්වචන් වහන්සේ පවා පිළියරන් තියෙනවා පරිණාමයක් සිද්ධ වෙනවා. ක්‍රමික පරිණාමයක් සිද්ධ වෙනවා. ඒ පරිණාමයේ තුල වර එක මේ සම්මා දිට්ඨිය සාසවා පුඤ්ඤ පහගියා උපදිවේපක්ඛා කියන විදිහට ආශ්‍රව සහිත සංසාර ගමට අවශ්‍ය කරන භව සම්පatti නම් වූ උපදි ලබා දෙන සම්මාදිට්ඨියක් වාටපත් වෙන කියන්නේ පින්කම් කිරීම කියන අදහස මේ උපදී උපදී උපයෝපාදාන කරන මම ඉස්සර මෙන්න මෙහෙමයි හිටියේ දැන් මම මෙතරයි. මම දන් දුන්නේ නෑ දැන් දන් දෙන කෙනෙක්. මම මේ දෙන දානයත් මේ අනික් අය වගේ නෙවෙයි මේ පාරමිතා ශීර්ෂයෙන් දෙන්නේ. ඒ නැත්නම් ඉස්සර මම සීල් රැකේ නෑ. මම දැන් සීල් රකින්නවා. ඒ සීල් මම හංගලා කරනවානේ ප්‍රසිද්ධියේ එන්නේ එන දිනුනකට කරගෙන යනවා කියලා ශීලයේ පිටිපදව අල්ල බදා ගන්නවා. ඒ වගේම සමාධියක් තියෙනවනම් සීලටත් වැඩිය හොඳයි. ඒක ඉස්සරමට තිබුණා දැන් තියෙනවා. මට ඊයේ පරියන්කේ තිබුණා අද තිබුණා කියලා. ඒක උපේ උපාදාන කරනවා නැත්නම් විපස්සනා උපේ උපාදාන කරන කොයි දෙයකටත් සම්මාදිට්ඨියේ පරිණාමයක් සිද්ධ වෙනවා. නමුත් තාම භවපැත්ති. සංසාරේ පැත්ති. ඉතින් ඒ එහෙම සම්මාදිට්ඨියකොත් සර්වඥාන සඳහන් කරනවා සම්මාදිට්ඨි දික්කාය ද්වයං වදාමි කියලා. සම්මාදිට්ඨිය ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි ඔය කිදිට පිං අතිවල. එහෙම නැත්නම් පිං කුසල්. එහෙම නැත්නම් සංසාර ගමනේ මේ භව සම්පත්‍ය ඇති කරගන්න දෙයක්. ඒක කරලා ඒක කෙල පැමිණෙනකොට මුදුන්පත් වෙනකොට අත්තිබික්ක වේ සම්මාදිට්ඨි අරියා ලෝකුත්තර මග්ගංග. අරියා අනාශව ලෝකුත්තර මග්ගංග. අර ලෞකික වූ උපදිවේපක්ක වූ සංසේ සම්මාදිට්ඨිය ආශ්‍රව සහිත සම්මාදිට්ඨිය කියවලක් කරලා ගෙවක් කරලා කරලා කරලා මුදුන්පත් වෙච්ච වෙලාවට ක්‍රමයෙන් අසියුම් භවට ජීවා දමමි ඡේ වෙමින්, වැය වෙමින් ගිහිලා ගිහිලා ගිහිලා මුදුන්පත් වෙන වෙලාවට තමයි මේක ආර්ය වූ අනාස වූ ලෝකෝත්තර වූ මාර්ගාංග බවටපත් වෙන්නේ. ඒක නිසා හැම කෙනෙක්ම සති සම්පජඤ්ඤයෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම මේ සම්මාදිට්ඨියේ පිරිසිදු වීමක්, චුණු භාවයක්පත් කරගන්න. ඒ චුණු භාවයටපත් කරනට අනිවාර්ය මේ පුද්ගලයාට දිට්ඨිය පිරිසිදු වුණාට මාන්නේ ඊට වැඩිය අද මම හොඳයි. දැන් අරයට වැඩිය මම හොඳයි කියලා එන්නේ ඉති කියලා. එහෙම නැත්නම් මේ වඩා අහමත සම්මාදිට්ඨියට වැඩි ආශාවක්. අර ඍජු වෙච්ච නැති වංක සම්මාදිට්ඨියට අඩු ආශාවක් ඇති. ඉතින් මේක වැරද්දක් නැහැ. මේව නැතුව එකපාරටම 100%ක් සම්මාදිට්ඨියට යන්න බෑ. එහෙම පටන් ගන්නකොටම එකවරම ප්‍රපාතයක් මේකේ නෑ ක්‍රමයෙන් ක්‍රමයෙන් බහගෙන යනවා. පහුගිය දවස්වල අපි අර පහළ වැඩමුළුවට ඒ පහරාද සූත්‍රය ඉස්රායිල් කියකට ඉතින් පහරාද අසුරින්දා කියනවා මේ මහා සමුද්‍රයේ තියෙන ආශ්චර්ය අద్భుත ධර්මයක් තමයි අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පොනෝ අනුපුබ්බ පබ්බහාරෝ න ආයතිකේනේව පපාතෝ අනුපූර්වයෙන් ප්‍රවණතාවයක් තියෙනවා ගැඹුරු වෙනවා අනුපූර්වෙන් නැඹුරු ප්‍රතියක් තියෙන එක පාරම ප්‍රපාතයක් නැහැ. සර්වඥය සඳහන් කරලා තියෙනවා මේ ශාසනයේ අනුපූර්ව ශික්ෂා අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ප්‍රතිපදාන ආයතකේනේව ප්‍රපාත. මේක ශික්ෂාවෙන් ක්‍රියාවෙන් ප්‍රතිපදාවෙන් ක්‍රමයෙන් දිනුනලා නම් මිසක් එක පාට අඩිය තිබ්බ ගමන් මේ නිවන් හම්බ වෙන්නේ නැහැ. ඒක පාට අඩිය තිබ්බ ගමන් ඒ අරියා අනාථවා ලෝකුත්තරා මංගක්කා කියන එක හම්බ වෙන්නේ නැහැ. ඉතින් නමුත් අර යම් වෙලාවක වෙනදාට වැඩිය පුංචි සම්මාදිට්ඨියක ඍජු වීමක් වුණොත් දිට්ඨිය උජ්ජු කරෝති කියන විදිහට මේ පුත්ලා අයියෙන් කතා කරන්න පටන් ගන්නවා අනිත් ඔක්කොම මොඩියෝ අනිත් ඔක්කොම අන්ධකාරයෝ අනිත් ඔක්කොම අන්ධයෝ මේ වැඩ කරන්නේ මෙහෙමද කියලා මේ සංසන්දනය කරන්න ගිහිල්ලා කටමැතුරට ගන්න. ඒක වළක්වන්න බැරි දෙයක්. නමුත් ඒක උපහාසයක් විතරයි තියෙන්නේ මොකද මේ පුද්ගලයා තමන්ගේම අතීතයටයි පැනගන්නේ. හැම වෙලාවෙම මේ විදිහට සම්මාදිට්ඨිය ක්‍රමයෙන් ක්‍රමයෙන් ඍජු කිරීම තමයි අපි සතර සතිපට්ඨාන කරන්නේ. ඉතින් ඒකට මම හිතුවා ප්‍රසිද්ධ සූත්‍රයක සාධක සූත්‍රයක් වශයෙන් අරගෙන මේ සම්මාදිට්ඨියේ අර කියන සාසවා පුඤ්ඤ භාග්‍ය උපදිවේපක්කා කියන තැන ඉඳලා අනාසවා අරියානාසවා ලෝකුත්තරා මග්ගංගා කියන තැනට කෙනෙකුගේ පෞද්ගලික සාසනය තුළ දිනුනේ නැහැටි බලනකොට සර්වඥාන්සේ ඉදිරිපත් කරපු අනුගහිත සූත්‍රය බොහොම හොඳ පියවර පහක් පෙන්ලා දෙනවා. පංචේ භික්කවියන්ගේ අනුගහිතා සම්මාදිට්ඨි චේතෝඵල විමුක්ත්‍යාච චේතෝඵල විමුක්තානි සංසාච. පඤ්ඤාඵල විමුක්ත්‍යාච පඤ්ඤාඵල විමුක්තානි සංසාච කියලා මහණෙනි මේ දැනට Taman ළඟ තියෙන සම්මාදිට්ඨිය පස් ආකාරයකින් අනුග්‍රහ කළොත් ඒ පුද්ගලයාට චේතෝ ඵල විමුක්තිය හෝ නියුත්තානි සංස ලබන්න. නැත්නම් පඤ්ඤා ඵල විමුක්තිය හෝ පඤ්ඤා ඵල විමුක්තානි සංස ලබන්න පුළුවන්. ඒ කියන්නේ සමත මාර්ගයෙන් මාර්ගඵල ඥාන ලබන්න පුළුවන්. නැත්නම් විපස්සනා මාර්ගයෙන් මාර්ගඵල ලබන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමන් දැන් ඉන්න තැන ඉඳලා ඒ කියන ඒ කියන්නේ ආශවා උපදිවේ පක්කා කියන පැත්තන ඉඳලා අනාසවා අරියා අනාසවා ලෝකුත්තරා මක්ඛංගා කියන පැත්තට යන්න අනුග්‍රහ කළ යුතු ආකාරය. මේ අනුග්‍රහ කළ යුතු ආකාර පහ ਸਰවචනාංශේ සම්මාදිට්ඨිය ඇති කෙනාටයි පෙන්වන්නේ. ඉතින් මෙතෙන් පියවර තියන්න ඉස්සලා මම මම කැමැති මතක් කරන්න ලොකු සංහසේ බණ කියනකොට බොහොම බරසාරතුව කියපු කාරණාවක් ඒ මොකද්ද කෙනෙකුගේ හිත සම්මා හෝ මිච්ඡා හෝ දික්ඛිගත වෙන්නේ ඉස්සර වෙලා ඒක පියවර තුනක් පහු කරලා මේරිච්ච අවස්ථාව තමයි දික්ඛිගත අවස්ථාව කියන්නේ. ඊට ඉස්සලා චිත්ත අවස්ථාවට යනවා ඊට ඉස්සලා සංඥා අවස්ථාවට. නිසා යම් කිසි කෙනෙක් මිච්ඡා දික්ඛියක ඉන්නවනම් එයා මේ මිච්ඡා සංඥාවෙන් මිච්ඡා මිච්ඡා සංඥා කියන්නේ එහෙ මේ යන හිතිවිලි වගේක් හුදු සලකුණක් වෙනවා. මේක හරි අරක වැඩි. අන්නේ හුදු සලකුණ ආවට ගියාට හිත ආය හොදලා ගන්න. ඉතින් ඉතර මිනිස් විලිනවනේ මේක හිත විලක් විතරයි. නමුත් චිත්ත අවස්ථාව කියලා කියන්නේ ඒ හිත විල්ල බොහෝකට නිතරම බහු වැඩි ඡන්දෙන් එනවා. නිතරම ඒකම කලපතියන් වෙනකොට කියනවා ඒ හිත චිත්තගත. චිත්ත අවස්ථාව නැත්නම් චේතන වශයෙන් එහෙම නැත්නම් අන්වේ ඥාන වශයෙන් එක බැසගත්තා කියලා. ඒකෙත් බොහෝ කල් ගියාට පස්සේ මුල් බැසගත්තට පස්සේ තමයි ඒක දිච්චිගත වෙන්නේ. සංඥා චිත්ත දීඨි. ඒ වගේම තමයි සම්මාදිට්ඨිය ගත්තත් අපි අනිච්ච සංඥා අසුභ සංඥා සුඛ සංඥා ආදි වශයෙන් තියෙන අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ කියන මේ මේ ගත යුතු නියම සංඥා තියෙදී අපි නිච්ච සංඥා සුඛ සංඥා සුඛ සංඥා ආත්ත සංඥා ගන්නවා ඒ සංඥාවල් දෙකේ හිත කොච්චර එහෙම පයින්වද කියන එක යෝගාවචරයට හිතා ගන්න බැරි තරම් සූක්ෂම සිටි. නමුත් යෝගාවචර මේකෙන් අනිච්ඡාදී සංඥා ඒ සම්මා වශයෙන්ොත් නිච්ඡාදී සංඥා මිච්ඡා වශයෙන්ොත් පෙළගැස්මක් දැක්වීම දැක්වීමක් කරනවා දැක්වීමකුත් කරනවා. කරගෙන කරන කියලා යම් වෙලාවක අපිට හිත අරමුණට ඒකාග්‍ර වෙනකොට නම් මේ අනිච්ච දුක්ඛ අනත් සංඥා ප්‍රකට වෙනවා අනිත් නැති සමාධිය කරන විලාට අර නිච්ච සුඛ සුභා අත් සංඥා අනිවාර්යයෙන්ම වහලා ගන්න. මෙන්න මේ විදිහට ගිහිල්ලා ගිහිල්ලා තමයි මේ සම්මා දිට්ඨියට වැටෙන්නේ. අන්නේම සම්මා දිට්ඨිය වැටුණාට පස්සේ තමයි දන්නවනේ. වරින් වර වරින් වර හෝ මේ පුදුන් සත්‍යයි ධර්මයේ සත්‍යයි සංඛ්‍යා සත්‍යයි ඊටත්නේ කරේ ඉති විශ්වාසයේ ශීල පිටමත විශ්වාසයේ එන අත්දැකීම් සහිත කෙනෙක් නම් ඒ සම්මා දිට්ඨිය සීලයෙන් සුතයෙන් ධර්ම සාකච්ඡාවෙන් සමතෙන් විපස්සනායෙන් අනුග්‍රහ කරනවා. ඉතින් ඒ අනුග්‍රහ කිරීම සඳහා තමයි අපි මේ වගේ එක තැනකට එකතු වෙලා එක වහලයක් අත් වෙලා එකතු වෙලා පුළුවන් තරම් සීලයක ඉඳගෙන මේ ආකාර බණ අහමින් බණ දේශමින් ඒ වගේම ධර්ම සාකච්ඡා කරමින් සමති දර්ශන භාවනාව වඩා. ඒ නිසා ඒකට අපි පූර්වාදර්ශයක්. අපි මේ කරගෙන යන වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන් උපරිම අනුග්‍රහය කියලා කියන්න පුළුවන්. නමුත් මේ අනුග්‍රහ කරනකොට මේ සම්මා දිට්ඨිය වර්ධනය ආරම්භක තැන. එහෙම නැත්නම් පරිපලක සඳකට පහන වගේ ආරම්භක සම්මා දිට්ඨිය කියන්නේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය. නැත්නම් කම්ම සම්මෝහය කපා හැරීම. ඉතින් මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය අනිවාර්යයෙන්ම වැටෙන්නේ සාසවා පුඤ්ඤ භාගිය උපදිවේපක්කාපත. ආශ්‍රව සහිතයි පින් අතයි කුසලතාවය වැඩෙන්නේ උපදී ඇති කරවන. ඒ නිසා මේ කර්මය කර්මඵලය කළ කළ දේපල ඵල දෙකේ වශයෙන් තීරුම් අරගෙන පිළිපදින ගතිය තමයි ආරම්භය. ඉතින් ලෝකයේ ආගම් වලින් බුද්ධ ආගමත් Hindu ආගමත් දෙකම මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය පිළියරක්. මේ දෙකොල්ල මේ නිසා මේ ව්‍යාපාරින් වලකිනවා හොඳ දේ කරනවා ඒ නිසා සදාචාරයක් පිළිබඳව වගවීමක් තියෙනවා. අනිත් දේවවාදී ආගම් වල තියෙන්නේ මේ දිව්‍යඥාන්සේගේ දඬ නීති සංග්‍රහයට විරුද්ධ වීමේ බය අනුවයි මේ හොඳින් ගත කරන්නේ. එහෙම නැතුව මේ ලෝකේ තමන්ට තේරෙන හොඳක් නරකක් නැහැ. ඒක දෙයියන්ට තමයි තේරෙන. දෙයියෝක විධාන කරලා තියෙනවා. නමුත් මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියන එක නා Taman තුල තියෙන සම්මාදිට්ඨියක් අනුවයි එකල කළ දේ ඵලඵල දේ හැටියට චාරිත්‍ර වාරිත්‍ර දෙක තේරුම් ගන්න. ඒ මුත් චාරිත්‍ර කිරීමත් වාරිත්‍රයෙන් වැළකීමත් තමයි පුතකනේ කරන්නේ. මේනොත් අවධාරණයෙන් කියන තියෙන්නේ චාරිත්‍ර කිරීමට වැඩිය ඉතාමත් වැදගත් තමයි වාරිත්‍රයෙන් වැළකීම. කලිතු දේ කරනවට වැඩිය මුදුමදී හොඳ වඩා අධි කුසලයේ තමයි නොකල යුතු නොපනත්කම් නොකරති. ඒක හරියම. ඇත්තටම කියනවා නම් අපි නොකල යුතු නොපනත්කම් නොකර ඉන්න ඕන නිසා තමයි හොඳ දෙයක හිත යොදන්නේ. හැම වෙලාවෙම අමාරුයි හොඳ දෙයක හිත යොදවීමට හිත අරවා. හොඳ හොඳ දේවල් අර ඍජු පෙත වගේ විචිත්‍ර ඒව චපලයි. ඉතින් ඒ නිසා ඒක හිත ඇලවෙන්නේ නැහැ. නමුත් අපි බයක් ඇති කරනවා මේක නොකළොත් ඒ විනුවට කරනවා නම් කරන්න තියෙන මේට වඩා වංක මේට වඩා චපල මේට වඩා පව් සිදුවෙන දේවල් නිසා පව් නොකරනවා අදහසෙන් ඉඳගෙන හිටියත් භාවනා නොකර මහවටිනාකම කර්මශකතා ඥාන සම්මාදිට්ඨිය හැටියට ඉතින් මේ කර්මශකතා ඥාන සම්මාදිට්ඨිය දිනු පවුණු කරගන්න නම් එතෙන්ට ඇවිල්ලා තියෙන කෙනෙක් අර විදියට සීලයක පිහිටන්න පිහිටන්න පුළුවන් නේ එයාට විතරයි වෙන කිසිම කෙනෙකුට ඇයි සීල් රකින්න කියන එක තේරෙන්නේ නැහැ මොකද්ද මේ ඉපදිච්ච ලෝකේ අපි සැප විඳින්න එහෙම නැත්නම් ඒකට කියන්නේ උච්ඡේද දිච්ඡේ කියලා ණය වෙලා හරි කමන්නේ සැප විඳපල්ලා මැරෙන්න වෙලා ගෙවන්න බෙන්නේ උඹලට නිසා කිව්වට බොරු කිව්වට කමන්නේ මොනවා හරි කරලා වෙලා සැප විඳීම සඳහා නැත්නම් කන්නාමාන දිච්ච වැඩිම සඳහා කටයුතු කරන නමුත් කම්මසගත ඥාන සම්මාදිච්ච කියන එකනට සදාචාරාත්මක වගකීමක් තියෙනවා මේ පුද්ගලයා කටයුතු කරන්නේ කරන කියන දේ පිළිබඳව වගකීම අන්න ඒක දිනු පවණු කරන්නේ ශීලයක පිළිටන්න ඕනේ. ඒකට සර්වඥාන්සේ අපිව අපිව බැඳ ගන්න ක්‍රමේ තමයි අපිට බැඳීමට සුදුසු ක්‍රමේ තමයි පෙන්ලා දීලා තියෙන්නේ. සමාදාය ශික්ෂිත ශික්ෂාපදයි. ශික්ෂාපදයන්නේ යෙදී සමාදන් වෙලා කටයුතු කරන්නේ. එහෙම නැතුව වරදණ්ඩයක් විදිහට නීතිවදීන් සර්වඥාන්සේ පනවලා නැහැ. ඉල්ලගෙන සමාදන් වෙලා රකින්න. ආන් එහෙම රකින්න කෙනාට සීලේ අනුකයිතේ සිද්ධ වෙනවා. නමුත් ඒක දුෂින් පිරිසක් අතර විෂම ලෝකේ සමහිත පාත්‍රන එක දේසි නෑ. ඒ නිසා ආයි පුදුලට නිතර මේ බණ ඇසීම් ධර්ම සාකච්ඡා කිරීම ආදී ක්‍රමවලින් සත්පුරුෂෝ එකතු වෙලා යෙදී ගත කරන්න. නැත්තම් මේ සීලේ කැඩෙන පැත්තටයි අපේ රසායනික ශරීරය හැදිලා තියෙන්නේ. හිත හැදිලා තියෙන්නේ සංසාරේ හැදිලා තියෙන්නේ මාර්ගපාක්ෂික ධර්ම නිසා. ඉතින් ඒ නිසා අපි මේ බණ අහිමින් ධර්ම සාකච්ඡා කරමින් ගත කළේ නැත්නම් අනිවාර්යයෙන්ම තම තමන් වශයෙන් හිත නන්නත්තර වෙනවා පිරිස වශයෙන් සාමී කැරේ. සමග්ගාණන් තපෝසුකෝ කියලා ඒ බණ ඇහිීමේ පැති දෙකක් එකක් තමයි අර කලින් කියාපු විදිහට ආනිසංස පහක් තමන්ට ලැබෙනවා. අනිත් එක යෙදී ගත කරන කට්ටිය නිතර එකට රැස් වෙනවා. එකට සාකච්ඡා කරන එකට මෙහෙ. එතකොට තේරෙනවා අපි සුළු පිරිස මාරයට විරුද්ධ යුද ප්‍රකාශ කරලා අපි ගරිල්ලා සටනක මෙහෙවන මෙහි සඳහා අපි වරින් වර අනිවාර්යයෙන්ම පැරක් ඇතුලේ සාකච්ඡා කරන්නේ. අනේ <clears throat> කරන ක්‍රම දෙක තමයි ධර්ම සාකච්ඡාව සහ ධර්ම දේශනාව. අනේ දෙකේදී තමන්ට ඒ සැකතුරු කිරීම, ඒ දිත්‍යසු කර ගැනීම කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ ධර්ම දේශනාව සහ සාකච්ඡාවත් නිතරම සමත භාවනා විදර්ශනා භාවනා උනන්දු කරන සුළුයි. එහෙම නැතුව නිකන් ධර්ම සාකච්ඡාව සඳහා යන සාකච්ඡා නෙවෙයි හැම වෙලාවෙම කුසල ඡන්දය පහල කරන විදිහට බණක් භාවනාවක් දිනු කරන පැත්තට යන සාකච්ඡා වෙනවා. එතකොට ඒ කෙනා ඒ ධර්ම සභා මණ්ඩපයේම ඒ සාකච්ඡා ශාලාවේදී මේකට කුතුහල ශාලා කියලා ඉස්සර ගන්සබ ප්‍රජාශාලා නෙවෙයි කුතුහල ශාලා කියන නම පාවිච්චි කරලා තියෙන එතන තමයි සැකයක් කුකුසක් තියෙනවා නම් අපි සාකච්ඡා කරන තැන. එතනම භාවනා මධ්‍යස්ථානයක් වෙනවා. එතනම කට්ටිය වාඩි වෙලා සමත භාවනා විදර්ශනා භාවනාවක් වඩන්න වඩන්න වඩන්න ඒ කෙනාට තේරෙනවා අර සාසවා පුඤ්ඤ භාගියා උපදිවිපක්ඛා කියන කුසල් වල අධි කුසලයි. එහෙම නැත්නම් දන් දීම් පරෝපකාර සේවාවල් කටයුතු කරනට වඩා පව නොකර සිටීමෙන් සමත විදර්ශනා භාවනා වැඩිවීමෙන් පුදුමාකාර උසස් කුසලයක් කරගන්න පුළුවන් කියන එක ඒ කෙනාට තේරෙන පටන් ගන්නවා. ඒ නිසා ඒ පුද්ගලයාගේ කම්මචකතා ඥාන සම්මා දිට්ඨිය ක්‍රමයෙන් එයාටත් නොදැනි සමත සම්මා දිට්ඨිය ප්‍රතිස්ථාපනය වෙනවා. ඒ කියන්නේ එක තැනක වාඩි වෙලා මේ සත්පුරුෂ පිරිසක් එක්ක විවේක තැනක වාඩිලා ඉන්නකොට දැනෙන කායික සුඛයක්. ඒ වගේම වේදනාවල වෙනසක්, සංඥාවල වෙනසක්, සංස්කාරවල වෙනසක්, විඥාණය වෙනසකුත් තියෙනවා. සමත මට්ටමෙම තියෙනවා. ඉතින් ඒ කියන්නේ හිතේ එකලස ඇතුලේ තියෙන හිතවිලි දහතේ දූප හිතවිලි දැන් ඒක ගොනුවක් ඇති කරනවා. ඒකාග්‍රතාවය කියලත් මේකට කියනවා. ඉතින් මේ ඒකාග්‍රතාවය ඇති වෙන්න ඉස්සර වෙලා හරප්පට්ටියක ඉන්න හරක් ගන්න මෙච්චරයි කියලා දන්න මිනිස්සයා ඉතින් හරප්පට්ටිය එහෙම සැලකුවාට ඒ හරක් අතර වර්ගීකරණය කරලා මෙවුන් දෙන්න මෙවුන් පට්ටිකොන්නු මේ මෙවුන් නාඹෝ කියලා තේරුම් ගන්න හරියට පට්ටිය සංවිධානය කරන මිනිස්සයා වැඩි පස්කොරසයක් වෙනවා. ගව පාලනේ දක්වන. ආන්නේ වගේ තමයි හිතේ 50 දෙන්නෙක් මේකේ හරක් වගේ ඉන්නවා. මේ කට්ටිය ක්‍රමයකට දාගන්න එක තමයි සමත භාවනාදී කරන්නේ. කෙරුවට පස්සේ දුමාකාර වෙනසක් අර ඒ ගව රැලෙන්න ඇත් කරගන්න. අන්නේ සමත උපක්‍රම දැනගෙන සමත උපක්‍රමට අනුග්‍රහ කිරීමට කියනවා සමත අනුග්‍රහිතය කියලා මේක විසුද්ධි මාර්ග වගේ පොත්වල සප්පාය කරුණු 10කින් පෙන්නනවා. සමත භාවනා කරන කෙනා මෙන්න මේ අවශ්‍ය කරන සප්පාය කරුණු පෙන්ලා දීලා ඇත්තට මේ භාවනා මධ්‍යස්ථානට එනවයි කියලා කියන්නේ මේ වගේ අපි වෙන ඇඳුම් ඇඳ ගන්නවා කියලා කියන්නේ වෙන කාලසටහනක් කරනවා කියලා කියනවා සප්පාය කරුණු තමයි. මේ සප්පාය කරුණු ටික දුන්නට පස්සේ හිත නැවත නැවත සමාධියට ගියාට පස්සේ ඒ ප්‍රතිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය කියලා කියනවා. ඒ ප්‍රතිපක්ෂ වූ නීවරණ ධර්ම තප්පරයකට හොකමන්නේ. යටපත් වුණොත් ඊටාම ගැඹුරු ධර්ම කොටාසයක් මෙතෙක් නොදැක්ක ධර්ම කොටාශයක් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. සුපාකටෝප. සුප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ පුද්ගලයාට අර එහෙන් කනින් ආසෙන් දිවෙන් කයින් ආදි වශයෙන් විඳපු යාමිෂ සුඛය වෙනුවට ඒ නිවර ධර්ම දුර වෙනකොටම මතුවෙන නිරාමිෂ සුඛය පුදුමාකාර වෙනසක් ඇති කරනවා. එතකොට සැක හිතෙනවා ඇයි මෙච්චරක් මේ ලෝකයා නන්නත්තර වෙලා දවස අසතියෙන් අසම්මෝහයෙන් අසත්‍යයෙන් සම්මෝහයෙන් යුක්තව ගත කළ මේ කාමයටම ඇදෙන. රූප සද්ද වලටම ඇදෙන්නේ. ඇදෙන්න ඕනේ. නමුත් මේ ඇයි වරින් වර හෝ මේ නිර්ආමස සුඛය ඇති කරලා දෙන්නේ නැති කියලා ඒ සමත සම්මාදිට්ඨිය තමයි ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්න. ඒ ශක්ති ප්‍රමාණයට. අන්නේ සමත සම්මාදිට්ඨියට ලං වෙනකොට ඒ පුද්ගල මේ දස සප්පාය කරණු ආවාස කුල භෝජන භාෂ සප්පාය ආදි වශයෙන් හැම පැත්තෙම සප්පාය කරනු සප්පේලා දෙන එක සම්මත අනුග්‍රහිතය කියලා කියනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ භාවනා මධ්‍යස්ථාන සංකල්පයේ තියෙන මෙන්න මේ සම මේ අනුග්‍රහිතය ආරම්භ වෙනවා. එතෙන් එන්නේ ඒ අනුග්‍රහිත ඉල්ලන කට. ඉල්ලගෙන ඉවරලා ඒකෙදී සීල දෙක අප කරලා Taman වශයෙන් ඒ කැමැති මනාපකම් තියෙන අනිකුත් සමගිය භාවනා කරන ඇත එක්ක විවස්ථාවකට එළඹෙනවා. අපි මේකෙදී මේ මේ විදියට කාලසටහනක් නිශ්ශබ්ද භාවයක් අල්පේච්ච ගතියක් එකිනෙකාට ගරු කරන ගතිය සමගියක් ඇති කරගෙන පුළුවන් තරම් මේ සමතේට අවස්ථාව ලබා ගන්න. ඒ මොකද ඒ සප්පාය කරුණු ලබා ගන්නවා කියන එක නැත්නම් විෂද විෂම කර්ම වලින් දුර වෙනවා කියන එක තනි පුද්ගලයෙකුට කරන්න බෑ. හරි අමාරුයි. ඒකයි ඔය ගිහිගේ යුද්ධයක් වෙන්නේ. අනිත් ඔක්කොම අනිත් පැත්තට ඇද්දි එක්කෙනෙකුට ඒක කර තියාන යන්න අමාරුයි. ඉතින් ඒකට වරින් වර හරියට ඇවිල්ලා මේ වගේ දැනට එන්න ඕනේ කාර්යයට. ගියක් ගිනි ගත්තාම ගිය ඇතුළේ තියෙන පෙන ගිනි නිවනයක් හරි දියර පෙන ගිනි නිවනයක් ගන්න. නමුත් ඕකෙන් පුළුවන් වෙන පුංචි පැත්තක් ගිනි ගත්තොත් විතරයි. නමුත් බරපතල ගින්නක් ආවොත් අපි ගිනි නිවන හමුදාවට කතා කරනවා. එතකොට ඔය ගෙදර ඉඳගෙන පංචිල් දසිල් රකින්න එක ඒවල් ඇතුලේ තියෙන අර ගිනි නිවන උපකරණ වගේ එකක් තමයි. තිබ්බට දෝෂයක් නෑ ඒක හොඳයි. නමුත් ගිනි බලපතල ගිනි ගත්තාම ඒ ගිනිනවා හමුදාවට එන්නේ. භාවනා මධ්‍යස්ථාන කියන්නේ ඇත්තටම සමතේ සඳහා අනුග්‍රහ කිරීම සඳහා හදලා තියෙන ස්ථාන. ඉතින් ඒවා මේ ශාසනය අඳුන වෙන කාලේ සංස්කෘතියට අතුල් වෙනවා. රාජරාජ මහත්වරු ඒව හදලා පූජා කරලා ඉන්න අයට අනුග්‍රහ කරපු නිසා ලංකාවේ එකම ඒ වගේ පුණ්‍ය භූමියක් වෙලා තියෙනවා. ඒ තරම්ම පිරිස මේ සමතනුගායකේ දක්වලා තියෙන එක කොහොමදත් තාතියක්. හැබැයි ඒක Hindu ඒ වගේම බුද්ධ ආගමේ ප්‍රසිද්ධව තිබිලා තියෙනවා. නමුත් කතෝලික ආගමේ, මුස්ලිම් ආගමේ, ශීඛ් ආගමේ නොතිබුණා නේ. ඒ ආගම් වල තාම තියෙනවා. ඒ තම තමන් හදාගත්ත ඒ ගිනි නිවන හමුදාව. එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථාන. හැබැයි මේකේ හරි ලස්සන ගතියක් පේන තිනවා. මේ ඔක්කොගම තියෙන බුදුහාමසගේ සුවඳ. අර කම්මසගතා ඥාන සම්මාදීච්ඡයට යනවට වැඩිය සමතනුග්‍රහිතර කියලා බලනකොට ඕනෙම ආගමක ගැඹුරෙන් අතගාලා බලනකොට ඒ වගේ තියෙන මේ මූලික හරපද්ධතිය දැන් ඒක කැඩිලා දැන් තියෙන චාරිත්‍ර විදි විතරයි චාරිත්‍ර විදුලිමුත් තියෙන සමාන කංකකයේ බලාන යනකොට අඩියටම ගිහිලා තියෙන්නේ තපස්සනාංශ කරපු ඒ මූලිකම මේ ප්‍රතිසංශෝධන. මනස ප්‍රතිසංශෝධන, ආගම ප්‍රතිසංශෝධන. ඒ නිසා මුළු ඉන්දියාවේම වෙලා තියෙන්නේ මුළු ඉන්දියානු සංස්කෘතියම ඒගොල්ලෝ බුද්ධ ආගමත් එක්ක හැප්පිච්ච ක්‍රමේ ගිනි පුපුරු තමයි. වෙන්න මොකක්වත් බුදුජානකේ පහළ ඉඳලා පුදුම දැනුම් සම්භාරයක් තිබුණා. නමුත් කිසිම ගුණයක් තිබුණේ නැහැ. අර චෛත්‍යක 52 එකතෙන් කරගෙන ඒකාග්‍ර කරගත්තාට පස්සේ මිනිස්යාගේ ඇති වෙන වෙනස වගේ තමයි බුදුජාණන් වහන්සේ ඔක්කොම පිටු කරලා ඒ දැනුම මේ කුණු කුටාකාරයක වහලේ ගහලා දුන්නා වගේ කැණි මණ්ඩල හැදුවා. කැණි මණ්ඩල හැදුවට පස්සේ ඒ සෑම කෙනාගේම දියුණුවක් තිබුණා. නමුත් ඒගොල්ලෝ ගාව සැකයක් පහළ වුණා. මෙවැනි ගුණයක් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සුෙකුට නෙමෙයි දෙවියෙකුට පමණයි, ਸਰවබලධාරී කෙනෙකුට පමණයි. ඒ නිසා මේ ශාක්‍ය කුලයේ ඉපදිච්ච මේ තරුණයාට මෙවැනි දෙයක් කරන්න පුළුවන්ද කියලා බුදුරජාණන්සේ පිළිබඳ සෑහෙන ශැකයක් ඇති වුණා. හැබැයි ඉන්නකන් නම් බුදුරජාණන්සේ කොඩියක් වගේ, දජයක් වගේ අnder පාගෙන වැඩි කරා. නමුත් සර්වඥාන්සේ ඉපැරණි දුරණින් පස්සේ දන්න දහංගට තේරම දාලා ඉන්දියා භූමියෙන් දඹදිවෙන් මේ සම්මාදිට්ඨිය දුරතුරක්. ආයසරයක් අරගෙනන්නත් ආර වෙලා ඒ 52 චෛසික 52 අවුල් වෙච්ච මනුස්සයා සමාධිය කරනකොට පස්සේ තියෙන ගතිය වගේ ඉතින් 16 දුවදුවයි. හැබැයි අර මූලික ලක්ෂණ තියෙනවා. දැන් මෑතකදී කරගෙන යන මේ සමීක්ෂණ වල හොඳට පේන්න තියෙනවා. ඒ අපි දැනට කතෝලිකයි කියන ආදාන ආගමත් එහෙම නැත්නම් මුස්ලිම් ආගමත් ශීකාගමන කෝණ පිළිගන්නවා. පැහැදිලියම මූලාරම්භය ලැබලා තියෙන්නේ මේ ਸਰවඥ දේශනාවල. නමුත් විවිධ පාරිසරික තත්ත්ව සහ සංස්කෘතික තත්ත්වයන් ඒ මුස්ලිම් ආගම තනි කර කාන්තාර පසුබිමේ තමයි කියලා කියන්නේ. මේකත් එක්ක මේ කතෝලික ආගමත් එක්ක. චේතනිකා යුදෙව් ආගම තියෙනවා. මේ සෑම ආගමකම තාම අඩියට කියලා බලනකොට සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සරලා ඒ ඒ සංස්කෘතවල තිබිලා තියෙනවා යම් යම් ඇදහිලි ක්‍රම. නමුත් ඒකේ කොයි එකද සම්මා දිට්ඨි කොයි එකද මිච්ඡා දිට්ඨි කියන එක එදාම සැකයක් තිබිලා තියෙනවා. ඊපස්සේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ඒ වගේ පාද තබලා උන්වහන්සේලා පෙන්ලා දීලා තියෙනවා. මෙවුවා කාගේ ළඟත් හිටවල තියෙනවා. නමුත් මේක හරි හැටියට සම්මාදිට්ඨියෙන් තේරුම් අරගෙන ගොනුවක් ගත්ත දවසේ මේ වගේ විශාල පෙළගැස්මක් එනවා. හරියට පීයක් හොඳට පණ පොල පණර තිබවා. මේක නැත්තම් අමු යකඩේ. නැත්තම් යකඩයක් කරගෙන ඒක හොඳට කාණ්ඩම් කරගත්තා වගේ. එතකොට වෙනසයි. එතකොට ඒක උතුරු අනිවාර්යයෙන්ම උතුරුට දිශාගත වෙනවා. නමුත් අර බටහිර ඒ තිබුණු ආගම් වල ඒ සමත සමාධිත්‍ය තාවුරු කරගෙන ඊට පස්සේ විපස්සනාවට යෑමේදී පැහැදිලි පසුබෑමක් වෙලා තිනවා. ඒ නිසා අර සමත සමාධිත්‍ය තාය සැරයක් අර තිබුණු සංස්කෘතික ලක්ෂණ වලට නැවත උරා ගන්නවා. උරා ගත්තට පස්සේ ඒක විපස්සනාවට යනවා වෙනුවට ආය ਸਰවලධාරි දෙයියන්ට බාර දීලා ඒක දිනුපවණු කරන්න උත්සාහ කරපැත්තොත් දේව පුත්‍රයෝ එහෙම නැත්නම් මේ සාන්තුවර විදිහට බාර අරගෙන ඒගොල්ලෝ පොඩක් අයින් කරුවා තමයි. ඉතින් අපිට කිච්චු නෑ ඒගොල්ලෝ උසස් කට්ටියක් වෙනම කට්ටියක් ඒගොල්ලෝ දේව පුත්‍රයි. අපි වගේ මිනිස්සුයෝ නෙවෙයි ඒගොල්ලෝ කියලා අම්මතර ආලවට්ටම ගැන දැන් අන්තිමට අනේ ඒ ටික බුද්ධ ධර්ම කතා කරා. හැම වෙලාවෙම සරුවචන ආංශය තල්ලු කරන්න හදනවා. උන්වහන්සේ සරුවඥයි. උන්වහන්සේ සියල්ල දක්නවා. ලෝකෝත්තරයි කිච්චු කරන්න බෑ. මේමයි මේමයි කියලා අර ගේවාහකම් වල ඇති කරගත්ත මේ දේව තත්ත්වකටපත් කරන්න ගියා. මේක කඩන්නම සරුවචනාංශ කිව්වා නෑ මම මනුස්සයි. අයිපු මගේ අම්මා මේ මගේ තාත්තා මේ මම අතනයි නිවන් දැක්කෙ මෙන්න මෙහෙමයි පයින් ගිය කියන එක මනුස්ස පියවර හොඳටම තියෙනවා. අනේ කිසිම ආගමක ඉතිහාසයක්. ඔක්කොම මිත්‍යා කතා. එහෙම නැත්නම් ප්‍රබන්ධ. සර්වඥාජ බොහොම ලස්සන ඉදිරිපත් කරලා තියෙන නිසා සපතෙන් විපස්සනාට යනකොට සම්පූර්ණ මනුස්සකමක් එනවා. නැවතත් අර සප්පාය කරුණු වැදගත් වුණාට සමත සමාධියකට අවශ්‍ය කරන්නා වූ සප්පාය කරුණු සමත සමාධියට වැදගත් වුණාට ඒ සීලයෙන් සමාධියෙන් අනුග්‍රහ කරලා ඒ පුදුලා විපස්සනාට යනවායි කියලා කියන්නේ ආයතරයක් අර තමන් ප්‍රතිශක්ති කරගෙන වැක්සින් එක ගහගෙන නැවතත් ලෙඩ වෙන්න ඒ ගිහිල්ලා මේ ප්‍රතිශක්තියක් සහිතව නැත්නම් සම්මාදිට්ඨියක් සහිතව මේ දේ කරනකොට ඒ සප්පාය කරුණු ඇතිතන ඇතිතයි වශයෙන් දැනගන්නවා නැතිත නැති වශයෙන්. මෙතන ඉන්නේ මිත්‍යා දෘෂ්ටික වශයෙන් දැනගන්නවා මෙතන සම්මාදිට්ඨිය වශයෙන් ගන්නවා. නමුත් මේ දෙකටම කිසිම වෙනසක් ඇති නොවීම පිණිස දෙකම පිළිබඳ තද උපේක්ෂාවක් ඇති කරගන්න පිණිස අර සම්මාදිට්ඨිය බුදුම පන්නරයක් හිටිනවා. ඒක කියන විපස්සනා සම්මාදිට්ඨිය කියලා විපස්සනා අනුග්‍රහිතය කියලත් මේකට කියනවා. ඉතින් ඒක පසුකාලීන ආචාර්යවරු පෙන්ලා දීලා තියෙන්නේ සීල අනුග්‍රහිතය පෙන්නනවා නම් ඒක මේ හේනක දඬු වැටවා. නැත්නම් මේ පරිශන කරන්න ඉස්සලා ලීදා පිරිසුදු කරනවා. පරිශන ඉස්සලා බඩ යන බෙහෙත් දීලා ප්‍රලේ පාලලා මුත්‍රා පාලලා පිරිසුදු කරලා තීත්‍රයකට යවන්න ඕන. අනිත් වගේ පිරිසිදුවක් තමයි සීලය. ඊට පස්සේ සුතානුකහිතේ පෙන්ලා තියලා තියෙන්නේ පැලවට වතුර දානවා. හේනේ නවදලි හේනේ ගොඩත්තරේ වල හැට කන්න පැල කන්දට්ට වල තියෙන පැල පුංචි ඉතර ළඟ තියෙන දොලකේ වතුර ටිකක් ගහලා ගෙනත් දානවා. මේ යට පාත තැන් වල වුණා වැහිදීම හැදෙනවා. ඊට පස්සේ සාකච්ඡානුග්‍රහිතය කියලා කියන්නේ භෝග පැලත් එක්ක වැවෙන කටුසර අනිකුත් තනකොළ වල්පැල ගලවනවා. ගලව දැන්තා ඒක වහ ගන්නවා පැලි. භෝග පැලි. නමුත් දෙසරත් තුසර තනකොළ ගත්තට පස්සේ භෝග පැලි පොළොව ගත්තට පස්සේ භෝගිය තනකොළ කැළඹිලා නැකට. ඊට පස්සේ ගස් මුලට පස් ටිකක් දාලා පස බුරුල් කරලා දීලා මේ පැලි බෝධ නාශනෙදි කරනවා. ඒ වගේ මේ මේ පස්පුත් ගමිල්ල සමතන සාකච්ඡානුකයිති. ඊට පස්සේ පලිබෝධනාසනය තමයි සමතනුකයි. නිවර්ණ ධර්මයන්ගෙන් එන්න දෙන්නේ නැතුව ඒ පැලෙන මේ වෙනකොට අලු දානවා වතුරනවා নানা ප්‍රකාර ක්‍රම වලට විශේෂ මාලියට මහාවට ගෝණට ඉත්තයට එන්න දෙන්නේ නැතුව රකින්නවා ඒක නඩුවැටෙන් කරනවා ඊට පස්සේ අනෙක් දේවල් වලට පලිබෝතනාසනය කරනවා මේ සමතක්කයි විපස්සනා අනුගහිතේ පෙන්නකොට අටුවාචාරින් වහන්සේ පවක් කියනවා විපස්සනා අනුගහිතේ කියලා කියන්නේ තමන්ම බවක භෝගේ තමන්ම කැත්තක් අරගෙන කපාදු බියක් කරන අරකට වයි කළා. ඇතුලේ භෝගේ ඇතුලේ ගස්වල හැදෙන අදියාතු කියලා જાතියක්. මකුළු දැල් පැටෙනවා. රොටු රොඩු වෙනවා. කොළ වෙනවයි කියලා කතාවක් කියනවා. කොළ වෙච්චර පස්සේ ඒක කොළ වෙන කොළවල ගොම්මන් කොළවල ගොම්මන්ට හැදෙන දේවල් වල කවදාකවත් මල් පෙපෙන්නේ අතු ඒ අතු වල ඇට ගෙඩි හදලා. ඉතින් ඒව කණි ඒව ඇත්තටම කියනවා ඒ ගහටම පිළිල අන්නේ පිළිල වෙන ඒවා ගොවියගේ අතින් <clears throat> මෙතෙක්කල් අනුග්‍රහ කරපකෙනා ගතින් කප්පාදු කළා. අන්නේ කප්පාදු කරුවට පස්සේ ගහට හොඳ රාමුවක් හැදෙනවා. හොඳට අවුව වැටෙනවා. ඊට පස්සේ ඒ තියෙන අතු වල හොඳට මල් පල ගන්නවා. ඒ වගේ තමයි විපස්සනාදි වෙන්නේ. අපිට අර සමදානුගායයෙන් හදාගෙන තමන් හිත ශක්තිමත් කරගෙන තමන්ගේම රුචි අරුචිකම් පාවා. ශාසනීය. ඒ වගේම එළඹ සිටි කාරණාව. එළඹ සිටි කාරණා හැටියට හැඩ ගැහෙනවා මිසක් මේක මෙහෙම විය යුතුයි කියලා එළඹෙච්ච කාරණාවට නීති පනවන්න යන්නේ මේක වුණා දැන් ඉතින් මොකද කරන්නේ? ඊගාට මොකද කරන්නේ? ආයිගාට මොකද කරන්න තියෙන්නේ? තමගේ රිචාර්ජ්කම් පෞරුෂත්වය පාවිලා සාසන වෙන්නේ මොකද්ද කරන්න තියෙන්නේ? සීල සමාධි ප්‍රඥාණය කරන්න තියෙන්නේ මොකද්ද? එච්චරයි. අනේ ඒක තමයි අමාරුම. ඒක හරියට අර ශල්‍යකාරයක කරන වැඩ වලට සම්බන්ධ කරනවනම් ඒ ලෙඩ ඇතුළට ගෙනිච්චාට පස්සේ සීන ඇති කරන එක සමත සම්මාදිට්ඨිය. ඊට පස්සේ ලෙඩ පාලන්න එපායි. කපලා නරක කෑල්ල අයින් කරන්න ඕනේ ඉතාම සූක්ෂම ඒසනිකූරෙන් බලලා අත දාලා නැත්නම් ඒසනි සලාකාවෙන් අයින් කරලා හරියට ඒ කෑල්ල විතරක් අයින් කරලා නැවත මහලා ආය සමත සම්මාදිට්ඨිය බාර දෙනවා. විෂ බීජෙන් නැති වෙන්නේ ඒ වාට්ටුවේ තියලා කියන්නේ. අන්නේ කපලා අයින් කරන කෑල්ලදී තමයි මේ නරක දේ හොඳ දේ කරනවට වැඩිය නරක දේ නොකර සිටී. නැත්නම් හොඳ දේවල් එකතු කරනවට වැඩිය නරක දේවල් ඉවත් කිරීම කියන එක සූක්ෂම සිට වෙන්නේ විපස්සනා සමාධිය. ඉතින් මේක තමයි ඔය ආගමත් ධර්මයක් අතර ප්‍රධාන වෙනස ආගම හැම වෙලාවෙදීම එකතු කිරීම ගැන කතා කරනවා. ඒක නිසා සංස්කාර වෙනවා. සංස්කාර වල එක ලක්ෂණය තමයි ආයුහණය. ආයුහණ කියන්නේ රැස් කිරීම. සංස්කාර පුඤ්ඤාපි සංස්කාර අපුඤ්ඤාපි සංස්කාර අනිත්‍යාපි සංස්කාර වලින් රැස් කරනවා. නමුත් විපස්සනා සම්මාදිත ගත්තට පස්සේ මේ අන්වීක්ෂකයට කදාවුරට දාගත්ත දෙයක් පරීක්ෂා කරන කෙනෙකුට වගේ හොඳට පේනවා මේ කැලේ මෙතන විෂ බීජයි මේ කැලේ මෙතන සාධනීයයි ඊට පස්සේ අර විෂ බීජ කොටස් ටික තමන්ගේ රුචිය උනත් තමන්ගේ මනාපේ උනත් සාහසනයට ගැලපෙන්නේ නැත්නම් ශාසනයේ නාමයෙන් අතින් අට අතෙන් තමන්ගේ අතෙන් ඇඟෙම ඇටයක් අයින් කරන වාගේ අර රුචිජං කපහැර. ඒව නැත්නම් පෞෂත්ව ලක්ෂණ කපහැර. ඉතින් මේ කපහැරන දේවල් බැලූ බැලමට රුචි මනාප පෞෂත්ව ලක්ෂණ වුණාට මේවා ෂට ක්‍රම වලට මායාවී ක්‍රම වලට වංචනික ක්‍රම වලට Tamanට පිළිකාවක් වෙච්ච දේවල්. ඒ මිත්‍යා ස්වරූපයෙන් පෙනී හිටියට ඒවා මිත්‍ර ප්‍රතිරූපකයි. මිත්‍ර වශයෙන් පෙනී සිටින ප්‍රතිරූපක ධර්ම වචී පරම පියපහණි ආදි වශයෙන් දක්වලා තියෙන මිත්‍යන් වශයෙන් පෙනී සිටින જાති. අන්නව තේරුම් ගන්න බෑ ওই සමත සම්මාදිට්ඨියෙන් හොඳ ඈත පේන ඥානයක් පහළ වෙන තෙක්. ඒ ඥානයේ වෙනුවට සමතෙන් හම්බෙන සැපයට බැඳුනොත් ඒ සමතෙන් හම්බෙන ඥානය නෙවෙයි හම්බ වෙන්නේ උපදීයකට වැටෙන්නේ. උපදී නවීම් පිටින්ද සමතිය සමාධිය. ඇති කරගෙන ඒ පේන යථාභූත ඥානයේ තේරුම් අරගෙන ඉස්සරහට ගිහිලා මේ සුද්ධ කිරීම ඔපරේෂන් එක. එහෙම නැත්නම් මේ නරක දේ ඉවත් කිරීම සිදු වෙනකොට හරිම නිරසයි. ඒක හරිම කම්මැලි කරන සුළු. හරිම ඒකාකාරයි. ඒ මොකද අර සීචු පාර මේ සමත සම්මා දිට්ඨිය නැත්නම් සම්මා දිට්ඨිය සමතනේ පොදු සම්මා දිට්ඨිය ඍජු. ඒ කිසියම් ලක්ෂණක් චපල පාර ඇද පාර හරි විචිත්‍රයි හරිම సౌందర్యාත්මකයි ඒ ඔක්කොමලා ඉතින් සුරල් දාලා බෙර ගන්න හදන. ඒකේ වැඩ දාන්න හදන. ඒ වැඩ දාන්න දාන්න දාන්න වෙන්නේ මොකද? අර ඒකාකාරී ඍජු පෙත හරිම ඉපා කරන සුළු නාස්තික වගේ පේන කම්මැලි ගතියකටපත් කරනවා. ඉතින් ඒ නිසා ඒ කියන වංචනික බව, ෂට බව, මායාවී බව තේරුම් අරගත්ත දවසට තමයි ඒ පුද්ගලයාට අර කියන මේ ආශවා පුඤ්ඤ භාගියා උපති වේපක්ඛා කියන සම්මාදිට්ඨියේ තියෙන පිළිකාවත් එමනම් ආදීනවයක් තේරිගෙන අරියා අනාශවා ලෝක උත්තරා මග්ගංගා කියන එහා පැත්ත පේන්න පටන් අරගන්නේ තමන් පිළිබඳව අර ධර්මයේ නිසාම මතුවෙන ස්වයං විවේචනය. ඒකට සම්මා සංකප්ප කියලා කියනවා. ඒ ඉස්සරහට අපි කතා කරන සම්මා දිට්ඨිය ආවට පස්සේ සම්මා සංකප්පයකට වැටෙනවා. ඒ සම්මා සංකප්පය බොජ්ජංගවලදී ධම්ම විචේ සම්බොජ්ජංග විදිහට ක්‍රියාත්මක වෙනවා. සමතේදී විචාර කියන චෛතසිකයේ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ආනේ ටිකේ කුළු ගැන්වීමකට මේ සම්මාදිට්ඨිය ලස්සනට මේ සාධනීය මෙයා නාස්තික. මේක පෝෂණයක් මේක විස බීජ කියලා තේරෙන්න පටන් ගන්නවා. සරුවචන් වහන්සේ මේවා නොපෙන්වා දුන්නාම නෙවෙයි නමුත් සර්වඥාන්සේ කියන්නේ කොච්චර සර්වඥාන්සේ පෙන්නුවත් Taman තුල තියෙන ඒ විෂ බීජ මනසාන ඡටගති මායාවී ගති සහ වංචනික ගති ඒ වගේ ඇති ස්වරූපෙන් දැක්කොත් ඉතින්දි ඇති වෙන සම්මාදිට්ඨිය තමයි ඔය සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨියට නැගීම සිදු කරන්නේ ඒ විපස්සනා සම්මාදිට්ඨියට නැගී නැතුව පදාපතයට ඒ විසුද්ධිකමෙන් කියන්නේ ගෝත්‍ර භුඥාණයෙන් එහා පැත්තගෙන හිතෙන්නෙම නැහැ. එයා හිතන්නේ මෙහා පැත්තේ ඉඳගෙන මෙහා පැත්තේ යන කටියට උපදෙද්දී ඉන්නේ කොහොමදයි. Taman එහා පැත්තට යන්න හැකියාවක් එන්නේ නැහැ. මොකද Taman තුළ ක්‍රියාත්මක වෙන්නේ ඒ වංචනික ධර්ම දසන අපක්ලේශ ඇති හැටියෙන් දැක ගැනීමේ ශක්තිය නැහැ. හරියට කියනවා නම් මේ ලෝකයේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය ඇති එක හොඳයි නැති එකට වැඩිය කියලා සම්මාදිට්ඨියක් තියෙනවනේ. සදාචාර වෙන එක හොඳයි නොවනවට වැඩිය කියලා. අන්න ඒ වගේ තමයි මේ සදාචාර කියලා කියන්නේ. කය වචන දෙකනේ. අතන එහෙම නෙවෙයි. හිත ඇතුලේම තමන් එක නිදාගන්න, තමන් එක කන, තමන් එක නාන, තමන් එක උපදින, තමන් එක මැරෙන. මේ වංචනික ධර්ම ටික. අනිකුත් සම්බ්‍රක්‍මචාරින් වහන්සේලා පිහිට කරගෙන නැත්නම් ආදාසියෙන් බලලා ඒක තීරුම් අරගන්න ගන්න උත්සාහය උඟ දෙනකොට පේන්නේ මේ නිකන් සමාජ විරෝධී එහෙම නැත්නම් ආත්මාර්ථකාමී එහෙම නැත්නම් රස විරෝධී යටක් විදියට. නැත්නම් සමහරට ආගම් විරෝධී කියනටත් ඉතිතියි. ඒ නිසා ඒගොල්ලෝ ආගම් හදාගත්තා. නිසා අනිකුත් ආගම් වලට විරුද්ධ බුද්ධ ආගමක් හදාන ඒකට මූලධර්මවාදී. ඒකෙදි මූලධර්මවාදී වෙන්න ඕනේ නැහැ. මොකද අනික් ආගම් මීටත් ඉස්සරලා ඒ බුද්ධ ආගමේ තියෙන හෙදකම පැත්තක දාලා වෙදකම් ඉස්සර කරගත්ත කණ්ඩායම. අපිත් ආගම බුද්ධ ආගම ඒකත් ඒ පැත්තට යනවා. මෙන්න මේ සම්මාදිට්ඨියේ විපස්සනා සම්මාදිට්ඨිය මේක තියෙන අරුම ගතිය. ඒකට කදීම්ම කිට්ටු කරන්නේ යෝනිසෝමනිස්කාරය නැත්නම් නොනි සලකා බැලීම නැත්නම් රැඩිකල් විද්‍යාව සලකා බැලීම විප්ලවී විද්‍යාව සලකා බැලීම ගඟ දිග ඉහළට පේනන විදිය සලකා බැලීම ඒක වැඩි කල වැඩ කරන එකක්. වැඩ කෙරුවොත් ඒ පුද්ගලයා ඉතුරු කරන්නේ නැහැ. අනිවාර්යයෙන් මේ පුද්ගලයා සාස්මික වෙනුවෙන් අම්බරලා කෝවේ දාලා රත් කරලා ගන්නවා. එහෙම ගන්න බැරි මොකද ඒ බුද්ධාරම් කොළමලකම ලොක් කරනවා. මම ආයනේ ලොක් කර ගන්නවා. එතකොට අර විපස්සනා සම්මාදිට්ඨිය හැලෙනවා දුටුල වෙනවා. සම්මත සම්මාදිට්ඨිය කම්මස්කත ඥාන සම්මාදිට්ඨිය උතුරු වෙන පුළුවන්. එතකොට වටිනා පුද්ගලෙක් වෙනවා සමාජයේට. නමුත් Tamanට Tamanගේ අනුකම්පාව, ආත්මනුකම්පාව, කරුණාව නැතිවීමේ දෝෂයක් කියලා. ඒ නිසා ඒ පුද්ගලට අර ලද ක්ෂණ සම්පත්තිය ඉක්මෙවුවා වෙනවා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කර තිනවා කනෝ වේමා උපච්චකා මෙච්චර ලස්සනට මේ කම්මසකතා සම්මාදිට්ඨිය තේරුම් ගත්ත අනුව ජීවත් වෙච්ච හැඩගැහිච්ච එහෙම නැත්නම් මෙච්චර ලස්සනට අමාරු සමාජයක් ඇති කරගෙන ඇතුළක් ගැඹුරක් දක්කට කෙනා ඒ ඇතුළ ගැඹුර ඇතුළත තියෙනා වූ මේ අනුසය වශයෙන් ආශව වශයෙන් අබ්බැහියට තමන්ගේ ගතට තමන්ගේ චාරිත තමන්ගේ මනාපයට තියෙන මේ මිත්‍ය ප්‍රතිරූපකයන් කවුරු පෙන්ලා දුන්නත් වැඩක් නැහැ තමන් වශයෙන් දැක් ගන්න බැරි නම් ඉතී පුත්‍රට අර විපස්සනා සම්මාදිටිය පහළ වෙන්නේ. එතකොට ඒ ආසවා පුඤ්ඤ භාග්‍ය උපතිවේපක්ඛා කියන සම්මාදිටියේ ඉඳලා පිනුමක් ගහලා බඩපින්මක් ගහ පිනුමක් ගහලා එහා පැත්තට පණින අරියානාසවා ලෝකුත්තරාමක් අංගා කියන එක සම්පූර්ණ බීතියක් වෙන්න පටන් ගන්නවා. භ්‍රාන්තියක් වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා කෙනෙකුට ඒක වුණොත් අරියානාසවා ලෝකුත්තරාමක් අංගා ඒ පුදුට තේරෙනවා මම සංසාරෙ මෙච්චර කල් කොච්චරක් මේ අද්දරට ඇවිල්ලා අර පුරුදු කමට පස්සේ පස්සේ ගියා. ඒ නොහුරු කම නිසා මේකට නාවද ඇත්තටම එතින්දි තේරෙයි ඕනම කෙනෙකුට තේරෙනවා මේ ශාසවා පුඤ්ඤභාගියා උපතිවේපක්කා සම්මාදිට්ඨිය එවනත අනාසවා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන සම්මාදිට්ඨිය උප්පත්ති ඉඳලම තිබිලා තියෙනවා. මේ දෙකෙන් පුරුද්දට අපි අර සාසවා පුඤ්ඤ භාගිය උපති වේපක්කා ගිහිලා ජනප්‍රිය පැත්තට තමයි ගිහිලා තියෙන්නේ. ලොකු ආරස්සාවක් වගේ වැටෙනවා. මොකද මෙතන කියන්නේ කොටු වෙන බවක් අටහිනවා. ඉතින් මෙන්න මේ දෙකේ වෙනස හරියට ත්‍රිවිධරත්න සාරණ යන ඉස්ලාම කම්මස්කතා ඥාන සම්මාදිට්ඨිය තේරුම් ගත්තා වගේම ඊ ගාව කඩීම තමයි. ඒ අතරමැත්තේ තමයි ප්‍රතිපදාව කියන්නේ. ඒක නැත්නම් අර සීල විසුද්ධිය ඉඳලා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය දක්වාම තියෙන. ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ බඩපින්මක් ගාලා පැන්න එකට. ඊට පස්සේ මේ පුදුර තියෙන්නේ අරියා අනාසවා ආශ්‍රව රහිත වූ ලෝකුත්තර මග්ගංග. ඉතින් මේ වෙනස ඒක හරියට කාරේ කොට්ටුරයක් අරගෙන කන පිට දාලා හොඳ පිට දැම්මා වගේ හොඳ පිට දාලා කන පිට දැම්මා වගේ එකම තමයි. නම සම්පූර්ණ වෙනස් දෘෂ්ටි කෝණයක්. වෙනස් බැල්මක් ඒක ඇති වෙනවා. එහා පැත්තෙන් මෙහා පැත්ත දාන එක. ඉතින් අපිට සමාජශීලීව නම් නැත්නම් සමාජ ධර්මයට ගරු කරමින් ඒ සමාජයත් එක්කන කවදාකවත් හොඳ පිට කන පිට දාන්නත් බෑ කන පිට හොඳයි දාන්නත් බෑ මොකද ලෝකයා කියන්නේ හොඳ පිටමයි හොඳ පිට. කන පිටත් තිබුණාට ඒක පෙන්වන්නත් එක කියලා. නමුත් හිතුවක්කාරකමට වගේ තමයි ඒ සම්මාදිට්ඨියේ ඔය විපස්සනා සම්මාදිට්ඨිය මග්ග සම්මාදිට්ඨියටපත් වෙන්නේ ඒක අර අනුගයිත සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ පංචෛපිකවේ අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝඵල විමුක්ත්‍යාත චේතෝඵල විමුක්තානි සංසාර. පඤ්ඤාඵල විමුක්ත්‍යාත පඤ්ඤාඵල විමුක්තානි සංසාර. එතකොට පඤ්ඤාඵල විමුක්තිය කියලා කියන්නේ මාර්ග ඥානය, විමුක්තානි සංස කියලා කියන්නේ ඵල ඥානය. ඒ සමත ක්‍රමයට. නැත්නම් සමත පූර්වංගම ක්‍රමයට. ඊගාට පඤ්ඤාඵල විමුක්ත්‍යාත පඤ්ඤාඵල විමුක්ත විමුක්තානි සංසාරචද කියලා කියන්නේ මාර්ග ඥානෙ ඵල ඥානෙ ඒ විපස්සනා පූර්වංග ක්‍රමය. ඉතින් අන්නේ වෙනස ඇති වුණාට පස්සේ ඒ පුද්ගලයා හැරිලා බැලුවට පස්සේ තමයි <clears throat> මිත්‍යක කල් අනානාමේ පාරවල් දෙකේ <clears throat> චපල ක්‍රමයට ගියා. දැන් මේකමයි හරි අරක වැරදි කියලා තේරුම් ගත්තට පස්සෙන් දවසේ තමයි යාට නිරෝධගාමී ප්‍රතිපදාව මේකයි කියලා තේරෙන්නේ. එතකම් මාර්ගේ නැතිකම නෙවෙයි. මාර්ගයේ තියෙනවා ඉතින් තියෙන චපලකම නිසා අපි මේ දෙකටම සමාන ඡන්ද දෙනවා. එහෙම නැත්නම් බොහෝ විට සාසවා පුණ්‍ය භාග්‍ය උපදිවේපක්කාවට වැඩි ඡන්ද දෙනවා. ඉතින් ඒක ওই සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මම හිතන කෝසම්බියට වැඩි වෙලාවේදී ඒ වසාවසික පිංගමකදී හොඳ වටිනා සිවුරක් හම්බ වෙලා ඒ ගීයත්ෝ ඡන්දයක් තියෙනවා කාටද මේ සිවුර දෙන්නේ කියලා. ඊට ඒකට ඒ ඒකේ නේවාසික වෙන්නේ දේවදත්ත. විශාල පිළිසක් එක්ක බොහොම hina වෙලා කතා කරලා ඉන්නවා. සාරිපුත්‍ර ස්වාමීන් වරින් වර ඇවිල්ලා ආර්ථික ධර්මයන් අනුශාසනා කරලා යනවා. ඉතින් අර පිළිදෙන 99%ක්ම කිව්වලු මේක දෙන්න ඕන දේවදත්තට. මොකද එයා අපිත් එක්ක හැම දවසෙම ඉන්නවා. සාරිපුත්‍ර ස්වාමීන් දෙන්නේ ගෝයන් කපපු කාට විතරයි. ඇවිල්ලා බණක් කියලා යනවා. එයා අපිත් එක්ක ඉන්නෙත් නැහැ, සුහදකමකුත් නැහැ. ඒ නිසා මේ සුහද දෙන්න ඕනේ. දේවදත්තට යහමසුතු දුකේ සැපේ අපිත් එක්ක. ඒ නිසා ඒ වැඩි ඡන්දේ 99%ම සිවුරු පූජා කරලා තියෙන දේවදත්ත. මේක තමයි ලෝක ජනක. ඉතින් ඒක සාරිපුත්‍ර සාංශේ නුගුණයක්වත් එහෙම නැත්නම් දේවදත්තේ ගුණයක්වත් නෙමෙයි පෙන්වන්නේ. අපේ චෛතසික වලින් 199කුත් උත්තරම තමයි. හරියට මේ සම්මාදිට්ඨිය කියන එක තේරුම් ගත්තේ නැත්නම් දේවදත්තත් එදා ඉන්න ඕනේ ලක්ෂණ පූජා කරන්න පුළුවන්. සාරිපුත්තත් ඉන්නවා එලා ඕනේ ලක්ෂණ කරන්න පුළුවන්. නමුත් ජනමතේ දුවන්නේ නම් අර දේවදත්තක කියන උදේ ඉඳලා හන්දන කයින් ආවලා සමාජ සේවාවල විදිලා මේ මගුල්ගේ දෙට මලගේ දෙට පින්ඩ පාතට නැත්නම් අපාංශ කුලට වැඩලා ඇති කරගන්න ගතිය. ඉතින් මේක පුළුල් දර්ශනයේදී එහෙම නැත්නම් සමාජ දර්ශනයේ එහෙම වුණාට ඒ කියන්නේ අවුසුළු විසුළුක් වගේ මේ පැත්තෙන් අපි විස්තර කරාට ඕක තමයි වෙනස මේ විපස්සනා සම්මාදිටිය මග්ග සම්මාදිටිය ඵල සම්මාදිටිය. හැබැයි ඒව එච්චරම වැදගත් නෑ කියන්න බෑ. ඕක කියන්න බෑ. අර ඉස්සල්ලාම නියම කම්මසගතා ඥාන සම්මාදිටිය ඇතිවීම හා සමාන වැදගත්කමක් තියෙනවා. ඒ හා සමානමයි මේ මාර්ගංග පහළ වෙන්න නොවෙනවා කියන එක මොකද ඒ දෙකම මේෂේ ඇරලා තියෙන්නේ අපි පුරුද්දට කන්නේ අපේ රුචිපා මේ පුත්‍ර ඥානති කියන මේ මේෂේ ඇරලා තිබ්බට අපි යමක් තෝරනකොට අපි රුචිය නිසා තෝරනවා සද්ධාව නිසා තෝරනවා අනුශ්‍රවී නිසා තෝරනවා ආකාර පරිවිතක්ක නිසා තෝරනවා දිට්ඨි නිඥානකන්ත නිසා තෝරනවා ශ්‍රද්ධාව නිසා තෝරනවා කියලා කියන්නේ Taman හැමදාම ගන්න එක විතර අනිත් පැත්තේ මිත්‍යා දෘෂ්ටිකයි කියලා කවදාකවත් බලන්නෙත් නැහැ. ඒකේ සත්‍ය තිබුණත් ඒක ගන්න. ඊකට රුචියට යනවා. ඒ Taman ප්‍රතික්ෂේප කරන දේ අරුචි කියලා ප්‍රතික්ෂේප කරන සත්‍ය තිබුණත් ඇත්තට මේ මෝල් වාසේ දන්නේ නැහැ. තිබුණත් ගන්න. අනුස්සවේ කියලා මම අහලා තියෙන මගේ ගුරුනාථ කියලා තියෙන මේමයි කියලා අහලා තියෙන ක්‍රමයට ඒ ටික තෝරනවා මිසක කවදාකවත් ඒ තුන නැතුණත් සත්‍ය අනිත් පැත්තේ තිබුණත් ගන්න. ඒ වගේම තමන්ගේ තර්කෙට එහෙම නැත්නම් ගහපා දීමට දිනුවට ඒ තුළ සත්‍ය නොතිබෙන්නේ තියෙනවා. සත්‍යයේ තර්කෙන් පෙරදිච්ච පැත්තට සත්‍ය තියෙන්නේ තියෙනවා. ඒ නිසා සත්‍යවාදී. එතන දිට්ඨිනි ඥානකාන්ත කියලා කියන අපි කතා කරන දෘෂ්ටි වලටපත් වීම නිසා මේ අපි අනේ එකේමයි සත්‍යය තියෙන අනිත් පැත්තේ නැහැ කියලා පුදුමාකාර විදිහ අපි පංගු පිළිවක් ඇති කරගන්න. යාම සත්‍ය නැති එක වැරදිදී හැමදාම අල්ල බදා ගන්න එක තමයි ඒක තමයි දික්ටි ගන්න කියලා කියන්නේ. ඒතරත් මේ පුද්ගලයා අවස්ථාව පන්නනවා. ඉතින් ඒක නොවීම පිණිස මොන වෙලාවෙදී මතක තියාගන්න ඕනේ මේ විපස්සනා සම්මාදිට්ඨියට ගියාම පැමිණි දේටයි මුණ දෙන්නේ. පැමිණි දේ සද්ධාව නොවෙන්න පුළුවන්. රුචිය නොවෙන්න පුළුවන්, අනුස වෙන වෙන්න පුළුවන්. තමංගේ ආකාර පරිවිතක් වෙන්න වෙන්න පුළුවන්, දිට්ඨි නිචානක්කන්ති නොවෙන්න පුළුවන්. නමුත් සර්වඥාන්ස කියන ඕනම මනුස්ස හිතකට පැමිණි දේට මුණ දීමේ ශක්තිය උප්පත්ති ඒක ක්‍රියාත්මක කරන්න යනකොට පුරුදු නැති ශ්‍රද්ධාවට නැති රුචියට නැති අනුස්සවයට නැති ආකාර පරිවිතක්කට නැති දිට්ඨි නිජානකන්තයට නැති උනත් මේක පැමිණියේ මොකටද මේ පණිවිඩ කාර්යය දෙන්න හදන පණිවිඩය මොකද්ද කියලා බලන්න මිසක දූත ලක්ෂණ බලන්න යන්නේ දූත ලක්ෂණ බලන්නේ පස්සේ අහන්න ඕනේ මොකටද ආසුත්තේ ඉතින් අපි එනකොටම දූත ලක්ෂණ බලලා දූතයයිලව ගන්න ගියොත් මේ වගේ දෙයක් තමයි වෙන්නේ. මේ සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨියට යනකොට ඉතින් ඒ නිසා සමහර විටක සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය යනකොට ඒක රැඩිකල් වාදී වෙනවා. නැත්නම් විප්ලවීය ගතියකට එනවා. හැබැයි ඒක ඒ කස කැවීම එන්නේ ධර්ම. ඒක මේ මේ පටි ගතියක් නෙවෙයි. ධර්මයේ මාවට පස්සේ මේ පුද්ගලයා ඒ තමන්ගේ විමුක්තිය හොයාගන්නේ සමාජයට ආවඩල සමාජය කියන තාලෙට නෙවෙයි ග්ලේශම තැනින් තුනියම තැනින් කඩාගත්ත පැන. අනේ එදාට සාසවා පුඤ්ඤ භාග්‍ය උපදිවේපක්ඛා කියන සම්මාදිට්ඨිය අරියා අනාසවා ලෝකුත්‍රා මග්ගංගාපත්ත පත්ත. මේක හරි විශාල වෙනසක්. දර්ශනීය පැත්තෙන් බලන මුත් ක්‍රියාව සිදු වෙනකොට ඊටාම තුනි ඒ නිසාම දෝ ඒ නිසාම දෝ සර්වචන්සේ සඳහන් කරනවා ගිහිල්ලා හැරිලා බලනකොට තමයි නියම පාර තියෙන්නේ. යන්න ඉසලා පාරයි මාර්ගය අමාර්ගය දෙක එක වගේ පේන. පිටින් අර මේ මේ කොට්ටෝරව ගහින් ගාට කොට කොට යනවා. කේල් ගාට කොට පුදාට හොට පැටලෙනවායි කියලා නියම සම්මාදිට්ඨියට ගහපු දවසේ ඒ පුද්ගලයා යගේ දිට්ඨිය කඩලා. ඒ වගේම සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලපද වරන්ත කඩලා ගිහිල්ලා ඒ පුද්ගලයා වෙනස් කෙනෙක් පාඩපත් වෙනවා. ඒකල්ල හැරලා බලනවා තමයි තේන්නේ. අක්කෝ මෙච්චර කල් තිබුණා. මේ තට්ටුව මෙතෙන්ට තට්ටු කරලා තිබුණේ නැහැ. අනික් දේවල් වලට තට්ටු කරා රුචි නිසා, මනාප නිසා, දිච්චේ නිසා, එහෙම නැත්නම් <clears throat> අනුස්සවේ නිසා, තර්කේ නිසා. ඒක නිසා ආර්ය ශ්‍රාංග මාර්ගයේ පෙළ ගහලා තියෙන විදිහට නිවන දැක්කට පස්සේ තමයි මාර්ග ප්‍රතිපදා පේන්නේ. ඒ නිසා බලනකොට කොයි කෙනා කොයි වෙලාවෙ හරිතන්ට තට්ටු කරයිද කියන එක සම්පූර්ණ අනාලම්බිත නිසා සර්වචන්සේ සඳහන් කරලා තිනවා නිවන අනාලම්බිත ධර්මයක් කියලා. පින තිබුණාට, ශිල්පේ තිබුණාට ක්‍රමවේදයේ තිබුණට මේ හරියටම අලිබබාස අවුරු අතරේ ඒ දොරටු ගාඩ කියලා හරියට ජප මන්ත්‍රය කිව්වොත් දොර ඇරෙනවා. මන්ත්‍රය වෙනස් වුණොත් ඇරෙන්නේ. ඉතින් ඒකට ප්‍රතිපදාවකින් මේක වෙන්නේ නැද්ද කියන එකට ලොකු ප්‍රශ්නයක් වෙනවා. නමුත් සර්වඥයන් සදාගෙන ප්‍රතිපදාවෙමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් ගියාට පස්සේ සම්පූර්ණ අහම්බෙට උත්තරයක් තියෙනවා. ඉඩක් තියෙනවා. එනිසා සමත සම්මාදිත විපස්සනා සම්මාදිතට යනකොට මනුස්ස හිතේ කවදාකවත් නැති විදිහකට අලුත් දුන දොර ජනෙල් විවෘත වීමක් සිදු වෙනවා. හැබැයි ඒ දොර ජනෙල් එදා ඉඳලම තිබුණේ ඒවා වහකට තිබුණා. වැරළ බලන්ට ඕනේ කියන මනුස්ස හිතක <clears throat> විකාශය වීම, විෂිතුරු වීම, විස්තර වීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ සම්මා දිට්ඨිය ප්‍රධානම දේ වශයෙන් මිච්ඡා දිට්ඨිය අපායට ඒකාන්ත ගමනක් වශයෙන් සර්වචන්සේ සඳහන් කරන නිසා සර්වචන්සේ සඳහන් කරනවා යම් කෙනෙකුගේ මිච්ඡා දිට්ඨිය ඇතුව ඉති මිච්ඡා දිට්ඨිය ඇතුව යම් චේතනාවක් යම් ප්‍රකල්පනයක් නැත්තම් ඉස්සරහට කරන්න තියෙන දෙයක් මොනවා කරත් ඒකේ මනසට අහිමි මිච්ඡා සංකප්ප ගෝචරාතේ අසාරේ සාරමතිනෝ තේ සාරං සාති ගච්ඡන්තෝ තේ සාරං ආදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා අසාරේ සාරමතිනෝ සාරේ චාදාකාර දස්සිනෝ තේ සාරං ආදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා ඒ වගේම සාරේචා සාර දස්සිනෝ අසාරේචා අසස්සිනෝ තේසාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරං ඒ නිසා කියලා තියෙනවා මිච්ඡා සංකල්පයතු කතා කරත් ක්‍රියා කළත් වචනයක් එක්කලා කරත් අහිමි පිටිනවා යම් දවසක සම්මාදිට්ඨිය පිටියාන ඒ පුද්ගලයාට ක්‍රියාවෙන් කතාවෙන් හැම එකම අර සම්මාදිට්ඨියේ ශක්තිය නිසා හැමදේම සුගතිය පිටිනවා හරියම පිටිචිතවන එමණසර තේරෙන්නේ නැහැ ඇතුලේ මොකද්ද වෙලා තියෙන්නේ කියන හැම එකෙම මේ සුවඳ එන්න පටන් ගන්නවා. ඒක උපමාවක් කියනවා මේ තිත්ත ලැබු ඇටයක් එහෙම නැත්නම් කරවිල ඇටයක් කොහොඹ ඇටයක් පැල කරපුවා මේක පොළවෙන් උරාගන්නේ තිත්ත රසයම. ඵලයේ තිත්තමයි. ඒ වගේම අඹ ඇටයක් එහෙම නැත්නම් මේ මේ පැණි පුහුල ඇටයක් හිටෙවුවොත් ඒ ඒ පොළවෙම උරාගන්න රසය පැණි රසමයි. මිහිරිමයි, බද්ධකමයි. ඵලයේ බද්ධකයි මොකද කියන ඒ දිච්ච බිච්ච බිකවේ පාපකයි. දෘෂ්ටි පාපකන ඒ අර කරවිලටේට අවතාවගත සාරය වගේ තමයි. අරකේ තියෙනවා දිට්ඨි බික්කවේ භද්දික. භද්‍ර වූ මංගල වූ දෘෂ්ටියක් තියෙනවා. එනිසා වැරදි අදහසෙන් කරත්. ඒ වෙලාවෙදී වර්ග පිටකේස නැතුව කරත් ඒ මනුස්සයාගේ අන්තිම ඵලය හොඳයි. ඒ නිසා තර්කයේ ධර්මයට කට කරන්න කිය කෙනාට ඒක තේරුම් ගන්න අමාරුයි. ඇයි මේ කෙනෙකුට මෙච්චර හරියන්නේ? ඇයි කෙනෙකුට වරදින්නේ? ඒ හේතුව ඒ පුද්ගලයාගේ අඩියෙම ඇති වෙලා තියෙන සංඥා චිත්ත දිට්ඨිය වල සකස්ම. ඒ නිසා නිතරම මතක තියාගන්න අපි සතියෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම සම්පජඤ්ඤයෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම අනර සංඥා චිත්ත දිට්ඨිය කියනවා හරි පැත්තට දාන්න කටයුතු කරන නිසා අපිට විශාල ධර්ම කොටස නොතේරුණාට අභිධර්මයේ කටපාඩම් නොකරට එහෙම නැත්නම් සමීකරණ නොදැනගත්තට මේ සතිය මේ විශේෂයෙන්ම සංකප්ප දිඨි සකස් කරන නිසා බුදුජානනාංශේ ප්‍රඥාවෙම නැතුණට කරුණාවෙන් උනත් අපිට පෙත සකස් කරලා දීලා තියෙන නිසා ගත කරන හැම චිත්තක්ෂණයකම ඇකිතාක් සතියෙන් ගත කරොත් අර කම්මසකතා සම්මාදිට්ඨිය කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩේ. අද අද දවසේ ධර්ම දේශනාවත් එසේ වර්ධනයක් පිණිස ඒකාන්තයෙන් හේතු භූත වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැවත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා